අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස අපේ දැන් නව වසරේ මාතුකාව පාරමිතා ප්‍රකරණය කියන අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ පොත ඇසුරු කරගෙන කරමුයි කියන අදහස අපි දරන නිසා අපි ඒක ලබන වාරයේදී කොහොමද කරන්න කියන එක පොඩ්ඩක් මතක් කරනවද දැන් අපිට තව මේකේ කඳු තුනක් ඉතුරු වෙලා තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කර්ම තුන අපේ ජනවාරි මාසේ අපිට ඊළඟ සාකච්ඡාව අපිට යෙදෙන්නේ 6 වෙනිදා 6 වෙනිදා නේ ඔව් එහෙමයි අපිට ජනවාරි 6 13 ඊළඟට ඊළඟට 20 ජනවාරි ජනවාරි අපිට කතා කරන්න වෙන්නේ මේ කතා කරපු මාතෘකාව සම්බන්ධයි. මොකද මේකේ ඉතුරු කාරණා තුන අපිට ඒ දිනේට නිම කරන්න පුළුවන්. ඊට පස්සේ ජනවාරි 13 වෙනිදා ඉඳලා අපිට අලුත් මාතෘකාවක් පටන් ගන්න පුළුවන්. එහෙයි සංසය එහෙමයි. එතකොට අපි රේරුකාන්න මහන්සේ රේරුකාන්න ස්වාමීන් වහන්සේගේ පාරමිතා ප්‍රකරණය පොත අපේ මේ ශ්‍රවණය කරන අයට බලන්න එහි තියෙන කරුණු කාරණා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා 2024 නව වසරේදී අපේ නිවන් මඟ තවදුරටත් ශක්තිමත් කරගන්නට අපි පින්න ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ඊටම උපකාර වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේටත් මේ කරන ශාසනික සේවය තවදුරටත් නිදුක්ඛ නිරෝගීව කරන්නට මේ ධර්ම දානමේ කුසලය ස්වාමීන් වහන්සේටත් පාරමිතාවක් වේවා විමුක්තිය පිණිසම හේතු වාසනා වේවා. සාදු දෙවියන්ටම මේ ලබන්නා වූ නව වර්ෂය නිදුක්ව නිරෝගීව සුවපත්ව සුවසේ ගුණනුවණ දියුණු කරමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක අර්ථ සම්පන්න ජීවිත ගත කරන්න ශක්තිය ලැබෙන වාසනාවන්ත සුබ වසරක් වේවා කියලා අපි ආශිර්වාද කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු